දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි අපි කලින් ගතිකා කරගත්ත විදිහට මේක ධර්ම සාකච්ඡාවක් සඳහා වෙන් වෙච්ච කාලයක්. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඉදිරියට යමු. ඒ අතරවාදී කාට හරි වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා කරුණාකරලා ඉදිරියට සභාවට ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ගෞරවපූර්වක ස්වාමීන් වහන්සේට ආයාචනා කරමි. මා ආනාපාන සතියේදී නිදහස් නිදහස්ව කරන විට ඇතුළට ගන්නා හා පිට කරන හොස් මුහුදු රැළේ රැළ බිඳී යන්නාසේ රළ පොකුරු පෙනව බුළු ඇතිවේ යන්නාසේද ඇති වෙවි යන්නාසේද ජල කඳක් ගලා යන්නාසේද වතුර උල්පතක මඩවන්නාසේද පෙනේ. තවද ශරීර අභ්‍යන්තරයේ ආස්වාස ප්‍රස්වාසය ගමන් කරනකොට ඒ තුලද ඒ සිදුවීම කෙරේ. වේදනා ආතනද හිත ගියේ විට එතනත් ඒ බව පෙනීමට උපදෙස් දෙනු මැනවි. ඉතින් මේක දිගට කරගෙන යන එකයි තියෙන්නේ. එන ඒ කියන්නේ දැන් තමයි භාවනාව හරියට ඉදිරි වෙන්න වෙලා තියෙන නිදහස් කරනකොට ඒක ඇතුළේ ගොඩාක් සටහන් ආකාර ඒ වගේම උනන්දු කරන ගති එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට උපදේශ වෙන්න ඕනේ හම්බෙච්ච වෙලාවේ බොහොම කලාතුරකින් මේ වගේ අවස්ථාවක් එන්නේ. දිගට ඒ දේ කරලා ඒ අත්දැකීමේ මුලැමැදාග ඔක්කොම දැක ගන්න එනිසා හොඳ නැඹුරුවක් තියනවා කියලා කියන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ රෝසමලක් දුටු විට එම දුටු විට එම මල ලස්සනයි. අව ලස්සනයි සහ මනාපය පහළ වේ කෑමක් රස වූ විට ඒ රසයි හැඟේ මෙසේ හැඟීම ක්ලේශයක් වේද. නමුත් මේ හැඟීම් පමණක් වේ ප්‍රසාදයේ පමණක් ප්‍රසාදේ සමග ආධිනවයත් නිස්සරණයත් ඇති විය හැකි නේද? කරුණන් පහදා දෙන්න තෙරුවන් සරණයි. වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට අර වෙනද නොදැක්ක විදියට මනාපමනාප අල්ලන්න පුරුදු වෙලා ඉන්න නිසා මේ වෙලාවේදී විනිශ්චයකට කරන්නේ නැතුව තව ඉස්සරහට යනකොට ඒ මනාපේ යමනාපේ පහළ වෙනවත් එක්කම දැක ගැනීමේ අප්‍රමාදය එනකොට ඒ ප්‍රසාදයට පටිච්ච සමුප්පන්න බව ඕලාරික බව තේරෙන්න පටන් අරගන්න. ඒ නිසා මේ වෙලාවේදී විනිශ්චය කරන්න යන්න නරකයි. විනිශ්චය කෙරුවොත් එහෙම යන්තම් මේ අමුලා අද්දකීම් වගේක් තියෙන්නේ. මේ ක්‍රමේ හරි බවට විශ්වාසයක් ඇති කරන දිගට යනකොට ඒ දකින්න ආහන කරන වාරයක් පාසා මේ වගේ පහළ නොවි තියෙන හිතක් නැහැ. ඒ නිසා මේ දෙකල් එක්ක බලනකොට දැන් අඩු ගන්න එහෙම මේ මනාපයමනාවේ පහළ වෙන බව දන්නවා. ඒක මේ ඒ වෙලාවේදී කෙලස් වර්ගයක් එන්නේ ඉඳී තියෙන නමුත් වෙනද තරම් එන්නේ නැහැ. ඒ නිසා මේ ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන්න මේ වෙලාවේදී මේ කිරමෙන බැලීම් කරන්න නරකයි. නමුත් ඒ කිරණ වැඩේට ධෛර්යය දෙන්න ඕනේ. ඉදිරියට යන්න අරින්න ඕනේ. එතකොට ඒක හරහා ලොකු පරිණාමයක් ලොකු විපරිණාමයක් සිදු වෙනවා. මේ පරියන්කෙත් වෙන්න ඉඩ තියෙනවා සක්මණෙත් වෙන්න ඉඩ තියෙනවා මේ වගේ එදිනදා වැඩවලත් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඒක ඉදිරිපත් වෙච්ච වෙලාවේ මේ මනින්ද කියන්න යන නරකයි ලියන්න තියෙන මනල ඔබල බලන්න යන නරකයි එහෙම දිගට කරගෙන යන්න ඉස්සරහට ඕක තව ගැම්ම ගන්නවා කර්ණී ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යන අදහස පෙරද පෙරදරි කරව නාසයේ ළඟ හුස්ම වදින තැනට හිත තබා ගැනීම හොඳයි නේද මම දැන් මෙතන කියන වචනේ අදහස් දීල්පසින් තේරුම් කර දෙන්නේ අනිමිත්ත භාවනා පිළිබඳ සරල අවබෝධයක් දෙන්න. ඉතින් මම දැන් මෙතන කියනට වැඩිය ලිහිල් කරන්න ගියොත් එහෙම ඉතින් මේ ලුණු කැඳ තමයි දෙන්න වෙන්නේ. ඉතින් මීටත් වැඩිය දැන් ඉස්සලා කියනවා මම දැන් මෙතන අදහස පෙරදැටිව නාසය ළඟ උස්ම තැදෙන තැනට හිත බා ගැනීම හොඳයි නේද කියලා. ඊට පස්සේ කියනවා මේ වචන අදහස ලිහිල් බසින් තේරුම් කරලා දෙන්න කියලා. ඉතින් මම දැන් මෙතන කියන එකට වැඩිය ලිහිල් කරන්න මට මීට වැඩිය නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් අනුකම්පා කරලා ওই තේරණ හරියේ යන් ඉස්සරහට යනකොට මේ ඔයිටත් වැඩිය ගිහිල් කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ අනිමිත්ත භාවනා ගැනත් ඉල්ලන්න කියනවා මේ කොන් දෙකක්. ඒක නිසා අපි මේක කරගෙන යන පළවෙනි ටික කරගෙන යන්න. එතකොට ඔය මම දැන් මෙතන කියන එකේ ලීල් බසත් අනිමිත්ත භාවනාත් පිළිබඳව සරලව කියලා දෙන්නේ කොහොමද? මේ මම දැන් මෙතන කියන එක තේරෙන්නේ නැතුව අහනවා අනිමිත්ත භාවනාව පිළිබඳවත් සරල අවබෝධයක් දෙන්න කියලා. අනිකන්දනේ හින්දා දෙමළ පත්‍රේ හරි කියවන්නයි යන්නේ. නමුත් ඔය ලේසි නෑ. පත්‍රෙට පත්‍රෙට ඔෆිස් වලට පත්‍ර ඉංග්‍රීසි පත්‍රය සිංහල පත්‍රය දෙමළ පත්‍රය තුනම ගේනවා. ඉතින් කට්ටිය දෙමළ පත්‍රෙත් කියවනවා. අය නිකන්නේ හම්බේ. ඉංග්‍රීසි එකක් බෑ සිංහල එකක් බෑ. ඒ වුණාට දෙමළ පත්‍රෙත් කියවනවා. ඒ වගේ මේක හම්බෙන නිසා ඉල්ලනවා පුළුවන් තරම්. එහෙම නෙමෙයි අහුවෙන අහුවෙන ටික ටික ටික ටික කක් කක් කක් යනකොට තමයි දත් හයි වෙලා දිරවීමේ පද්ධතිය හැදි කියලා එන්නේ. නිසා ඕම් යන් ඉස්සරහට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ආස්වාස ප්‍රසආසයට හේතු යොමු කොට සිටින විට පිටුපසින් මුමුණන බවක් වරින් වර දැනේ. මේ නීවරණ ධර්මයක් තයි පහදා දෙන ලෙස කවුරුන් ඉලා සිටිනේ. ඒ මුමුණන බවට නුරුස්නා ගතිය આવොත් ඒක නීවරණයක් වෙනවා. ඒ මුමුණන ගතිය කැමැත්ත આવොත් නීවරණයක් වෙනවා. නමුත් මුමුණන ගතිය මොකක්වත් නැහැ. මේ මොමුණන ගතියට තමන් දක්වන ආකල්පේ තමයි නීවරණ තියෙන්නේ. ඒ නිසා කිසිම ආකල්පයක් නොදක්වා ඒක දිවිච්චාවයි Taman ආස්වාස් ප්‍රසවාස යනවනම් අර එන්න තියෙන නීවරණ ගොඩාක් නැවිත් මග ගන්න පුළුවන්. ඒක නිසා මේක ඉවසාදරාගෙන සිටින්න පුළුවන් දෙයක් නම් ඉවසාදරාගෙන ඒකට මනාපමනාප පහළ නොවීම පිණිස සංවර වීම තමයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඇහි කනේ සංවරය කියලා කියන්නේ ඒක තමයි. යෝග්‍යා කිසියම් මාර්ගඵලයකට පැමිණි බව දැන ගැනීමට පුළුවන් ද? ඒ බව අඳුර ගන්න ලක්ෂණ මොනවාද? බුදුන් බුද්ධ ධම්ම සංඝ කෙරෙහි නොසලෙන ශ්‍රද්ධාවත් තමන්ගේ සීලය පිළිබඳ නොසලෙන ශ්‍රද්ධාවත් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මේ තමන්ට තමන් මේ දැන ගැනීම සඳහා නම් එක පෙන කෙනෙකුට අමාරුයි. තමන්ට තමන් දැන ගැනීමට එච්චරයි තියෙන්නේ ඒකත් බොහෝ කාලයක් ඇසුරු කරලා තමයි විනිශ්චය කරන්න වටින්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාම රූප විභාග කරන්නේ කෙසේදයි පහදා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි මේ මට මේ ඉල්ලන ප්‍රශ්න කරන එක නම් මොකේද නාම රූප විභාග කරන්න කියලා මාතෘකාවක් දුන්නොත් මට විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කෙලවරක් කරන්න බැරි නිසා මම ඒ ලියන එකනට කියනවා කරන භාවනාව මොකද්ද? මොකේද මේ විදිහට මේ සක්මණේද පරියංකේද ජීඳා වැඩද මොකේද වෙනස් කරන්න විභාග කරන්න කියන්නේ? එහෙම නැතුව පොදි විභාග කිරීමක් ඕනතරම් පොත්වල තියෙනවා. නමුත් අපි මේ වැඩමුළුවක ඉන්න නිසා මේ ප්‍රශ්න කරන එක නාගේ මංලා හිටිනවා. මට සංසිද්ධියක් දෙන්න. එතකොට මම මේ සංසිද්ධියේ විභාග කරලා දෙන්න මට පුළුවන් ප්‍රමාණයට. නැතු පොදු විස්තර කරන්න මේ ගියාට එකෙන් කිසි අදාළතාවයක් එන්නේ මම මේ ප්‍රශ්නේ පස කළා නොවත් කවුරු හරි එක කැමති නම් ඉස්සරහට ගන්න ඒකට කට උත්තරයක් මට දුන්නොත් හරි ඈ කරුණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී මගේ හිත සමාධියට පත්ව හිස මුදුන දක්වා ඉහළට ගොස් නැවත පිටකොන්ද දිගේ විදුලි සැරෙන් සැරයක්සේ දැනියයි. මම එවිට මේ කය මෙහි ස්වභාවයයි මුළු සිරුර පුරා කායානුපස්සනාව යෙදිමි. ඉන්පසු වේදනාව හිත හා ධම්මානුපස්සනානු අනුපස්සනේ කරමි. මෙවර වරදක්ද කරුණාවෙන් පහදලි කර දෙන්න. මෙහිදී නාම රූප බැලීමේ වරදක් තිබේද? ඒ විදිහට මේ ශරීරයේ දෙන දේවල් විස්තර කළ තිනවා ඒ ටික නම් මට තේරෙනවා. ඉතින් මේකේ ඊට පස්සේ එක එක අනුපස්සනා කරන්නේ මොකක් අරමුණු කරන කොයි වෙලාවෙ අනුපස්සනා කරනවද කියලා දන්නෙත් නැහැ. අර ඉස්සල ප්‍රශ්න වගේම මේදී නාම රූප බැලීමේ වරදක් තිබේද? මේ මොන සංසිද්ධියද මේ නාම රූප බලන්නේ? ආස්වාස් ප්‍රසවාසයේද? එහෙම නැත්නම් හිත ඉසමුද්‍ර දක්වා යන අවස්ථාවේද නැත්නම් පිටකොන්ද දිගේ පහළයට එන්නේ කේ නාම රූපද බලන්නේ මොකද්ද කියලා විස්තර නැහැ. ඒ නිසා මට පේනවා පටලවගෙන තියෙනවායි කියලා. පටලවන කියන්නේ මේ මූල ධර්ම ඉස්සර කරන්න හදනවා. අර ලස්සන භාවනා සිද්ධ වෙද්දී ඒක මේ එක එක එක එක හැඩ දාන්න හදනවා මොනවද කියන්නේ ආලවට්ටම් දාන්න හදනවා නමුත් කරුණා කරලා භාවනාවට මොනවාක්වත් නොකර උකට දිගෑරෙන්න ආරින් දිගෑරෙනකොට ඒක කරන්න ඕන දේ කරගනි මේ එක එක භාවනා ක්‍රම අනුපස්සනා ක්‍රම මේ අවස්ථේදී අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාවේ වෙන්න තියෙන භාවනාවට හොඳට හිත යෙදිලා යෝග වෙලා හොඳට සතිය සමාධියෙන් ආරින්න එතකොට ඊටු ටික වෙන්නේ තියෙනවා මේ විදිහට ඒෙන් නතර කර කර විග්‍රහ කරන්න බැලුවොත් වෙන්නේ අර භාවනායේ Java භාවනා ගැම්ම කැඩිලා හැම ප්‍රත්‍යක්ෂයක්ම යට ගිහිල්ලා හිතවිලි වලින් චින්තාමය ඥාන වලින් භාවනාව ටිකක් බාල මට්ටමට වැටෙන්න ඉඩ තියෙනවා. කර්ණි ස්වාමීන් වහන්සේ උපෝසත අට්ඨාංග සීලේ සමාදන් වුණු යෝගීන් දෙවෙනි දින සිට ඉදිරි සීල් සමාදන් වූ දිනවල කිරිතේ පානීය කළ යුතු කැප වේලාව කොහොමද මේ ගැන පැහැදිලි අවබෝධයක් නැත. උදේ මේ දවස්වල පහමාර ඉඳලා දවල් 12යි 11:55 දක්වා කිරි කිරි ආහාර වලට හොඳයි. සවස්වරු වේද විකාල භෝජනය ගැනද කිසිම වැටහීමක් නැත. ඒක නිසා කන්න තුිටම ඉවරයි. මොනවාක්වත් නොකරුවා ඒ වැටහිල්ල හොඳටම ඇති. මේ ගිලම්පස දොඩන්නම් රේණුවක්වත් නැති වුණතුරු පෙරීම අනිවාර්යයි. රේණුවක් ගිනොත් ශික්ෂාපදේ කැඩෙනවද? ඉතින් මේකත් නොබී ඉන්නවනම් කැඩෙන්නෙම නැහැ. දොඩන්වත් නොබී ඉන්නවනම් කැඩෙන්නෙම නැහැ. ඒක නිසා පුළුවන් තරම් බලන්න නොබී ඉන්න. හොඳම දේ උණු වතුර. මොනවත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ දොඩම් බොණ්ඩමයි කියලා ප්‍රශ්නයක් නැහැ. කිසිම තැනක එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ බය දේවල් වලට නොකර පැත්තකට හිටපුවාම දැන් මේ මේ විදුලිය මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ කික් ඇඟිලි ගැහුවොත් කරන්ට් එක වදිනවා. දන්නේ නැත්නම් ඇඟිලි ගහන්න එපා. කාටට කියන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා කරලා දෙන්නයි කියලා. ඒ නිසා ඒ ගිලම් ගිලන් උනේ නැත්නම් ගිලම්පස ගන්න එපා. ගිලණයක් නැත්නම් වතුරත් බොන්න එපයි කියලා තියෙනවා. නිකන් බොන නිසා ගිලම්පසට gediy ගහපු නිසා කට්ටිය ගිලම්පස දෙන නිසා හරියන්නේ තමන්ට ඒක අවශ්‍යතාවයේ තියෙනවා අවශ්‍යතාවෙත් ඒකට ඒ විනයානුකූල වෙන්න ඇති මම ඒ රේරුකාණ චන්දිමුල ස්වාමීන් වහන්සේගේ උපෝසත අනේ ඒක තියෙන ප්‍රාතිමෝක්ෂ වර්ණා පොතින් ඒ පිටු දෙක ෆොටෝ ස්ටාට් කරලා ඇත්ත කීප තවත් දුන්නා අපිට එකක්වත් බැරි වුණා මේ රැඳෙන්න ඒක නිසා මම හදලා තියන්නම් ඒකේ ෆොටෝ කරලා ඒකේ ඒ විකාල බෝධන ශික්ෂාපදයේ පිළිබඳව සාමාන්‍ය මේ පොයර සිල් ගන්න අයට අවශ්‍ය විස්තරයක් තියෙනවා මේව ගැන විස්තර තියෙනවා ඔක්කොම ලං කියලා ඉවර කරන්න බෑ කොහොමඩක්වත් ඒක නිසා පුළුවන් තරම් තියෙන්නේ අවශ්‍ය නැත්නම් පුළුවන් තරම් නොගෙන් නිකන් හිටීමෙන් තමයි බේරෙන්න පුළුවන්. අර ගත්තොත් නම් සැකේ තමයි. ඒක ඇවිලඳ කිසියම් මේ ඒක මේ ගිලම්පස කියලා ගත්තට පස්සේ නැති ලෙඩක් ඇඟට එනවා. පුළුවන් තරම් බේරිලා ඉන්න එකයි කරන්න තියෙන්නේ. මම අර ඒ කොලේ ඇත්තම රාජපක්ෂ මහත්තයා ගාව තියෙන්න ඕන. අද මේ මහත්තයා නෑ. මම අලුතෙන් එකක් හදලා පොදුවේ පේන්න සකස් කරනවා. පාන වර්ත ගැනද නානාවිද ලෙස අදහස් ඇත. එකම පානයක්වත් බොණ්ඩ කියලා පොතක නෑ. නොබී හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව දැනගන්න ඕනෙත් නැහැ. අෂ්ටපාණේම හොය හොයා බොන්න ඕන කමක් නැහැ. හොය හොයා බිවත් නිවන් ලැබෙන්නෙත් නැහැ. අම්බ ජම්ප චෝච මොච කියලා තියෙන ඒ එකාට ඔක්කත් තේරෙන්නේ නැහැ. චෝච කිව්වට දන්නෙත් නැහැ. මොච කිව්වට දන්නෙත් නැහැ. ඉතින් කියනවා මේක මේ ඇටි කේල් කියලා කියනවා. නිලුම් අල කියලා කියනවා. ඉතින් ඒව හදා හදා බුද්ධ පූජාව තියෙනවා. නොබී හිටපුවාම මොනම ප්‍රශ්නයක් නැහැ. ওই ඉංග්‍රීසි වෙදකම් වල හරීම භයානකයි බොන එක. බොන්න නැතුව ඉන්න මොනම ලෙඩකුත් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වෙදකම කරනවා හරියට දැනගෙන කරන්න කොහොම කරත් මැරෙනවා. ඒක ගන්න දෙයක් නැහැ. නමුත් නොකර ඉන්නවනම් ලාභයි. ඊට සම්භාහන විද්‍යාව කරනකොට කියනවා මේ එම්බ්‍රිසාවක් හැදලා බෙහෙත් බිව්වොත් දවස් 6න් සනීප වෙනවා. බෙහෙත් නොබිව්වොත් දවස් 4න් සනීප වෙනවා. එච්චරයි. ඕනේ නම් ඒක දිගට යන්න ඕන බෙහෙත්යක් බොන්න බීපු ගමන් දවස් දෙකක් වැඩිපුර අල්ලලා අල්ලලා කරවන ඉන්න ඒ දවස් හතරේ සනීප වෙනවා මේ ලෙඩ එනකොට මේ බෙහෙත් දෙමිල්ලෙන් තමයි ඔක්කොම අංජබජල් වෙන්නේ බෙහෙත් දාන්න නැතුව හිටියොත් ඇඟට ඔක්කොම පණිනවා ඇඟෙන් හැදෙනවා ඒ නිසා ගිලම්පස ගත යුතුයමයි කියලා වගේ ප්‍රශ්නයක් නැහැ මේ ගැටලු ඍජුවම භාවනාවට නොවුවත් පැහැදිලි දැනගැනීම අවශ්‍යයි අනුකම්පාව විශේෂ මම කරන්නේ ලෝක ලංකාවේ දැනට සම්මත ඒ රේරුකාම චන්දිමුණු ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලය කියලා පොතක් තියෙනවා. ඒක ඇත්තටම භික්ෂුන් භික්ෂුණීන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට තමයි ගොඩක් ඒකේ තොරතුරු තියෙන්නේ. අන්න ඒකේ තියෙනවා මේ විකාල භෝජන ශික්ෂාපදේ ගැන පාචිත්‍ය පාළියේ ඒ විස්තරේ මම හිතනවා තැහෙන්න ගැළපෙනවයි කියලා. හැබැයි විශේෂඥ භාවයේ සඳහනම් මදි. නම සාමාන්‍ය යැපෙන්නේ ඒක හොඳයි. අප සසර රැස් කරන ලද ආශෝ ප්‍රහාණය කරන්නේ කෙසේද? මේ රිටි ටික ඉවරනකම් ඉඳලා ඇහුවරන් තමයි හොඳ මේක. මම කියනවා හැමදාම ආශෝ ප්‍රහාණය ගැන කතා කරනවා. ඒක ලහනවා යන්නලා හැත්තලා ස්වාමීන් වහන්සේ ආශව කියලා જાතියක් තියෙනවද? ඒක ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා අහන්න හිටපුවාම මේක පොඩ්ඩක් තියාගෙන ඉඳලා යන දවසේ අහන්න කියන්න කාට හරි මේ මොකද තම තාම කල් වැඩි ප්‍රශ්න අහන්න ආශෝ ප්‍රහාණය කරන්නේ කෙසේද? ගරුතර ස්වාමීන් වහන්සේ මාර්ගඵල ආબોධයේ පිච්ච නාම රූප බැලීම අවශ්‍ය බව කියනු ලැබේ. දෛනික ජීවිතයේදී නාම රූප බලන්නේ කෙසේදයි පහදා දෙන්න. අවදි වූ වේලාවේ සිට ගෙදරින් පිටතදී හෝ ගෘහස්ත වැඩවල යෙදීමේදී මේ කරන හැටි ගෞරවයෙන් පහදා දෙන්න. ඒක අමාරුයි. ඒක කරන්න පුළුවන් හොඳටම භාවනා කරන වෙලාවේදී භාවනා කරන සංසිද්ධියක් මට දෙනවනේ. දැන් ප්‍රශ්න තුනක් මම පැත්තක තිබ්බා. කාට හරි දැනගන්න ඕනේ නම් හොඳටම සතියෙන් සමාධියෙන් යම් සිද්ධියක් විස්තර කරන්න. එතකොට ඒකේ නම් මේ මේ නාම මේ රූප කියලා දැනගැනීම අවශ්‍යව. සතියෙන් තොරව ඒක එක වැඩ කරන වෙලාවෙදී මේ නාම රූප බලනවා කියලා කියන එක ඒක තනිකරම නිකන් මේ හුදු චින්තාමය වැඩක් හුදු සුතමේ වැඩක්. ඒ නිසා මේ තුන් දිනක් වෙනුවෙන් මම මේ අහන්නේ කාට හරි මේ සංසිද්ධියක් මට විස්තර කරලා දෙන්න පුළුවන් නම් මම උත්සාහ කරන්නම්. ඒ සංසිද්ධියේ නාම කියන්නේ මේකයි රූප කියන්නේ මේකයි කියලා. එහෙනම් මේ තොගේට වැඩ කරන වෙලාවේ එම් විස්තර කරන්න බෑ පොදුවේ කාටත් කියලා දෙන්නත් අමාරුයි. ඒ නිසා භාවනා වැඩමුළුක ඉන්න නිසා මම තුන්වෙනි වතාවටත් ඉල්ලා හිටිනවා. භාවනා කරනකොට අත්දකින්න අවස්ථාවක් විස්තර කරන්න. එතකොට අපිට ඒක මේ නාම රූප බෙදා දැක්වීමට මාධ්‍යයක් කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ අද දිනේදී භාවනා කරගෙන යන විට එක විට හුස්ම රැල්ල ගැන නොදැනි හුස්ම හිර වී යන ගතියක් දැනුනේ. මෙය අධික පීඩනයක් දෙඩපීමක් වගේ දැනුනේ. නැවත සක්මන් භාවනාව කර වාඩි වී භාවනා කරන විට මේ නැවත දැනෙන. මෙසේ ටික වේලාවක් යනකොට ඒ අපහසුව මගහැරී හිතට සහැල්ලුවක් දැනෙන. මෙසේ ටික වේලාවක් සිටීමට හැකි වීම මේ පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉතින් තුන්වෙනි සැරේටත් මේක කරලා බලන්න. තව පැහැදිලි වෙයි. 4 5 6 දිගට මේක කරනකොට පිටින් පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි දවසේ ඒක බලාපොරොත්තු වුන් ගියත් ඒක සිද්ධ වෙනකොට අරුමයක් වගේ නොවිච්ච දෙයක් වගේ නොදන්න තැනකට ගියා වගේ පාළු ගතියක් දැනෙනවා. නමුත් මේකයි ක්‍රමයේ කියන විශ්වාසයෙන් නැවත නැවත කරනකොට ඒකේ තියෙන අමෝර ගතිය, පාළු ගතිය, කම්මැලි ගතිය මැගහැරිලා සාන්තිය එනවා. ඒක නිසා මේක මේ මේ ලැබපු අත්දැකීම නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුත්තේ? ඒ දෙයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. මේ වෙච්ච දේ පහදා දෙන්න ගියාට ඒකෙන් එච්චර ලාභයක් වෙන්නේ නැහැ. මේ මේ ධෛර්ය කරගෙන හිත මේ දේ නැවත නැවත වීමට බලන ගමන් අර වගේම බලන් ඉස්සලා වෙහෙස කර නන්නාඳුන ගතියක් තියෙනවා කරන්න කරන්න ඒක දන්න පහසුවක් වටපත් වෙනවා ඒක නම් මතක් කරලා දෙන්න කැමතියි ආනාපාන දෙක වෙන්ව හඳුනා ගැනීමෙන් පසු නාම රූප දෙක වෙන්ව දැන දැන දැක ගැනීමෙන් පසු සිත වෙන් කර බැලුවෙමි. රූප සංඥාවකින් තොර බැවින්ද වේදනාව චේතනාද අත්තරි ලෝක ආලෝකමත් හිස් බවක් දකිද්දී කායද බාහිර දෙයක් ලෙස නොදැනී ලෝකයේ දේවට හිස් බව දැනි එකම ආලෝකයක් දැක්කමි මේ මෙනෙහි වීම නිවැරදිද කරුණාකර පහදා දෙන්න මෙනෙහි වෙන දෙයක් නම් කිසිම වැරද්දක් නැහැ මේ විදිහට යොද හොයන්න ගියොත් තමයි මෙහෙවන්න ගියොත් තමයි වැරද්ද සිද්ධ වෙන්නේ ඒ නිසා භාවනාවට ස්වභාවයෙන් යන්න අරින්න යන්න වෙලා වෙනකොට පේන හැමදේම උනන්දුවෙන් බලන්න ගෞරවයෙන් බලන්න සීලයෙන් මේ සතියෙන් බලන්න අප්‍රමාදීව බලන්න බලන්න බලන්න බලන්න ඒක ධර්ම විශ්ින්ම ඉදිරියට ගෙනියනවා ඒ වගේම යම් වැරද්දක් අත යටිපහුව වුණත් භාවනාව අතෝරක් නැතුව දිගට කරගෙන යනවනම් අනිවාර්යයෙන්ම අර වැරද්ද ඍජු වෙලා දෘෂ්ටි ඍජු වෙන ගතියක් තියෙන නිසා වෙන දේ දිහා බලන සිටීම තමයි මේ මට්ටමේදී භාවනාසු යෝගාව යෝගාවචරගේ සූරකම වෙන්න ඕනේ. මොනවාර දෙයකට යොමු කරවන්න යන්න එපා. යොමු කෙරුවොත් ප්‍රත්‍යක්ෂ පැත්තට ගිහිලා අර මේ චින්තාමේ පැත්තේ චින්තාමේ භාවයේ ගුරුසුකම නිසා භාවනා පාරෙන් පිටපොන පිටපොට පණින් ඉඳ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මුලදී වම දක්වන සිතමින් සක්මන් භාවනාවේ යෙදුණා. ඊට පස්සේ ඔසවනවා තබනවා හිතමින් සක්මන් භාවනා යෙදුනා. අද මට හිතුණා කිසියකුත් නොහිතා පාදයේ යටිපතුල් වලට හිත තබමින් භාවනා යෙදෙන්න. ඊට පාදයේ දන පොල් පොළොත්තේ සිතම රළු රතරෝදයක් මෙන් කැරකී විනස් වීමේ ලක්ෂණ මට පෙන්වනවා. අනුකම්පාවෙන් මේ ගැන දැන ගැනීමට කැමැති. ඒ නිසා දෙවෙනි ක්‍රමය හොඳයි. මෙනෙහි කිරීමකින් තොරව අත්දැකීම් දැකෙනවා නම් ලැබෙනවා නම් මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම කරන්නේ අරමුණට හිත ආහද කරලා දෙන්නයි, එල්ල කරලා දෙන්නයි, මුලිච්ච කරලා දෙන්නයි, ලං කරලා දෙන්නයි. මේ අත්දැකීම තමයි හොඳ. ඉතින් අත්දැකීම විස්තර සහිතව දිගින් දිගටම ගන්න පුළුවන් යම් ක්‍රමයක් තියෙනවා නම් අන්නේ ක්‍රමේ අනුග්‍රහ කරන්න කියලා තමයි භාවනාවේදී කමඨහන සුද්ධ කරගන්න ඕනේ. අර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ සිටමින් ආනාපාන භාවනා කළෙමි. අඳ වේලාවකින් පසුව හුස්ම රැල්ල හිහින්විය. දිගටම භාවනා කරමි සහැල්ලු ගතියක් දැනුනි. ටික වේලාවකින් පසුව කළු පාටින් ගොඩක් මතුවී නොපෙනියයි. මේ දිගටම වුනි. ඇති වී නැති වී යාම ක්ලේශ ගෙවි යාමක්ද එය උද්‍යප්පේ ඥාන අවස්ථාවක්ද නැවත නිසල විය. මේ කිසි පිළිවත් නිසි පිළිවතක්ද පින්පසු වන්නේ කුමක්ද ආනාපාන භාවනා කරන හැම විටම මෙසේ වෙයි එතනින් නවති කරනවෙන් පහදා දෙන්න. ඉතින් මේ කරන දේවල් වල අපි ඊයේ ධර්ම දේශනාවේ කිව්වේ මේ කරන දේවල් පිළිබඳව කිරන්න මනින්න ගියොත් වර්තමානයේ වර්තමාන වශයෙන් ආශව ගලනවා. එහෙම නැත්නම් ඊගාවට වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් අනාගත වශයෙන් ආශව ගලනවා. උනේ මොකද්ද කියලා කල්පනා කරොත් අතීත වශයෙන් ආශව බලනවා. ඒ නිසා සලකා බැලීමක් අවශ්‍ය කරන්නේ භාවනාව දිගට වෙන්න ආරින්නේ. තෝරන්න බේරන්න හදන්නේ සැකේ නිසා ඒකත් ආසව වෙන්නේ කියනවා ඒක නිසා මෙච්ච ලස්සන භාවනාව යද්දී මේක නිසිපිලිවතක්ද කියලා අහනවා නිසිපිලවත නෙවෙයි නම් සතිය නෑ නිසිපිලිවත නම් සතිය තියෙනවා සතියෙන් වෙනම නම් ඔක්කොම නිසි තමයි කදාකත් අනිසි දෙයක් සතියට අහුවෙන්නේ නෑ ඒ නිසා හොඳට සලකා බලන්න තමයි මේ සතිය දිකටම තියෙනවා නම් මේ වගේ විවිධාකාර දේවල් එයි යයි නමුත් මේ අත්දැකීම හොඳයි. ඒක පිළිබඳව ගොඩාක් සැක තියෙන බවයි මේ ප්‍රශ්نයෙන් පේන්නේ. නිසකව මේක හරි කියන සංඥාවෙන් ඉදිරියට ගියොත් බොහෝම ඉක්මනට මේකට හිත වැටෙයි. සිහින් වෙයි. ඊට පස්සේ බොහෝ වෙලා ඒක ඉන්න පුළුවන් නම් ඒකවට එන තියෙන ජවනිකාට හිත වැටෙනවා. නමුත් මේ දැන් ඉන්න එක පිළිබඳව මේක නිසි පිළිවෙතද නැද්ද? ඊගාට මොකද වෙන්නේ? උනේ මොකක්ද ආදි වශයෙන් සල්කා බලන්න බලන්න බලන්න මේ ලන්දේක තියෙන කුණු පාරට ඇදලා දා ගන්නවා වගේ අහකන ආසව වගේක් බෝ කරනවා. එහෙම නොවීම පිණිස යන විද්‍ය පිළිබඳ විශ්වාසයෙන් සතියට මේ සතිය පිළිබඳ විශ්වාසය ඇතුව දිගට කරගෙන යන්න. එතකොට මේ භවනාත් ඉදිරියටයි සැකත් දුර වෙන්න ඒකම හේතු වෙනවා. අර ස්වාමීන් වහන්සේ ආශ්‍රවයන් පිළිබඳ අවධානය සිටින විට ඇසෙන ගීතේ මිහිරි දකින්න මල හෝ රූපේ ලස්සනයි හමන සුළඟ සද්ද සුන්දරයි කහකෑම ප්‍රණීතයි දැනෙන ගන්ධේ මනහරයි යන වශයෙන් දැනීම කෙලස් නිවේද මේ විටින් විට සිදුවේ මේ විශාල ප්‍රශ්නයකිත කරනවායින් පහදා දෙනු මැනවි අවධානයෙන් ඉන්නවා නම් මේවා පේනවා අවධානය හිටිය නැත්නම් පේන්නේ නැහැ පේන්නේ නැති වුණාට වැරද්දක් නොවෙනවා නෙවෙයි. දැන් වැරද්දක් ඇති. නමුත් දැන් වැරද්ද ප්‍රමාණ වෙනවනේ. ඒක නිසා තවදටත් මේ මේක දැකලා තියෙන හොඳ පැත්ත විතරයි ගීතේ මිහිරිකම රූපේ ලස්සනකම දැකලා තිබුණාට ඒ ගීත තියෙනවා නිකන් කනේ පීරි ගන්න වගේ මාලිගාවත් ලීමෝලේ සද්ද වගේ තියෙන ගීත තියෙනවා. එතකොට තරහ වෙනවා. ඒ වගේම ලස්සන වගේම යක්ෂ රූපත් තියෙනවා. එතකොට එතකොටත් අවලස්සන තියෙනවා. ඒ කොයි එක වුණත් එනකොට <clears throat> දැක ගන්නා සුළු බව දැන් වැඩි වෙලා තියෙනවනම් ඒක හොඳයි. නමුත් 100% කෙලස් කැපිලා නැහැ තාම. කැපෙමින් පවතිනවා. කැපෙමින් පවතිනවා. ඒ නිසා අතරමඟ නතර වෙලා මේ පහුරුකක ඉන්න වෙනුවට මේ ක්‍රමේ දිගට කරන්න. එතකොට වැඩෙත් දැනගන්න අතර කෙලස් කැපීමත් ගැම්ම කන්න පටන් අර ගන්නවා. නමුත් මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ ආයෙ එන්න එපා නිස්සන්න වනේට එන්න. භාවනා කරන්න. මල කරදරයක් නෙමෙයි මේක මේ භාවනා කරන්න කරන්න නැති කරදර එන්න පටන් අර ගන්නවනේ. එනිසොට ඒවට කියන්නේ මේ මේ මේ අසාත් ආසාත්මක රෝග බේතින් හැදෙන ලෙඩ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට්. ඒ නිසා මේ බේත ගන්න හොඳ නැහැ. එතකොට කරප්පන් එනවා. මම ඉන්නේ ආයෙ මම ඉස්සරහ නැටතේ වරක් එන්න ගන්නෑ. ගන්න නෑ නම කපා ගත්තා නේ මේ නම පැනලා ඉල්ලලා නම කපා ගත්තේ ඒක ලස්සන දැනගන්න වෙනවා සැලවත් වෙන්නේ නැහැ ඔය වගේ නිතර නිතර අපට ඉන්දියන්ට දැනෙන අවස්ථාවක් ඒ දැනෙන විට අනිවාර්යයෙන්ම මනකයක් සමත ඇතිවෙනවා අනේ ඒකයි මගේ තියෙන දුක්ස්නේ එතකොට ඒක දේශයක් වෙනවා මනකයක් වෙනවා අනිවාර්යයෙන්ම වෙනවා නමුත් ඒ ප්‍රකාශය වැරදි මොකද මනාපෝ අමනාප වුණොත් විතරයි අපිට ඇහැ ගැහෙන්නේ. අනන්ත අප්‍රමාණ සිද්ධි තියෙනවා මනාපත් නැති අමනාපත් නැති සතියට අහු මේ අතීත මතකයට අහු වෙන්නේ නැති. එතෙන් තමයි මධ්‍යම ප්‍රතිපදා. ඒක පැනලා අපේ. අපිට මතක තියෙන්නේ මනාපුනොත් හෝ අමනාපුනොත් විතරයි. මනාපම්බඩාම නැති රාශියක් එදිනදා ජීවිතේ සිද්ධ වෙනවා ඒක කකත් මතක නැහැ. ඒව අපිට අපේ බුක් කීපින් වලට යන්නේ නැහැ. නමුත් එතන තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. මේ වගේ කෙලෙස් මේකේ ගැටුම තියෙනවා සිද්ධි බහුලයි ගොඩක් තියෙනවා නමුත් මම බලනකොට හොඳට බලනකොට තේරෙයි සමහර සිද්ධි තියෙනවා සිද්ධා කසින්දුවක් ඇහිලා තියෙනවා මතකෙ ගිහිල්ලා නැහැ ඒකෙන් කෙලස් පහළ වෙලා නැහැ ආසව පහළ වෙලත් නැහැ නමුත් ඒක සිද්ධිය ඒක කේස් එකක් නැහැ නඩු කියන දෙයක් නැහැ ඒවත් එව්වා අහුවෙන්නේ වසියුම්නේ අහුවෙන්නේ ගොරෝසු ගොරෝසු දේවල් දැකලා දැකලා අයින් කරනකොට අර සියුම් පැත්ත පේරෙන්න පටන් ගන්නවා හැම වෙලාවකදීම මනාපමනාප දෙක මැද මනාපෙන්දලා අමනාපේ යනකොට අමනාපෙන්දලා <clears throat> මනාපෙට යනකොට මේ මනාපමනාප කියන தත්ත්වයක් අහු වෙනවා. ඒ කියන්නේ මනාපටත් නැති අමනාපටත් නැති මැද. ඒක කවදාකවත් ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ. එතන lessනවා අපි. ඒව මතකෙට යන්නේ නැහැ. ඒවා අදාළ වෙන්නේ නැහැ. නමුත් එතනයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. ඒක අල්ලන්න බැරි නිසා අපි කියන්නේ මනාපමනාප පහළ වෙන්නේම බල බල අයින් කරනවා. එතකොට හිත සියුම් වෙන සියුම් වෙන්න මනාපත් නැති අමනාපත් නැති නිකන් සාමාන්‍යයෙන් අපි මේ පාටි එකට ගිහිල්ලා කහපු දේවල් අපිට මතක තියෙනවා. ඔය ගෙදරින් ඉඳලා පතල හොද්දක බතු කියාවට ඕකෙන් කියන්න දෙන්නේ නැහැ. ඔය පතල හොද්දයි බතු කවදාසේ කෙලස් නැහැ. ගෙදර සාමාන්‍ය දේ. ඒක නිසා අපි මේ සාමාන්‍ය දේෙන් මොන විදියට අඟ උස්සන්න ගියත් මොන දේ අතිරේක ලබන්න ගියත් හැම වෙලාවෙම ආසාවක් එක්ක හැම වෙලාවෙම කෙලෙසයක් එක්ක. ඒ නිසා ස්වභාවික මධ්‍යම ජීවිතේ ප්‍රයෝජන සලකලා කරන ජීවිතේ කියන්න දෙයක් නැහැ. හිතන්න දෙයක් නැහැ. මතක හිටින්න දෙයක් නැහැ. අන්න එතන තමයි නිවන තියෙන්නේ. එතන තමයි නිවන් මාර්ගය තියෙන්නේ. ඉතින් ඒක නිකන් මේ black and white මේ TV එකක් බලනවා. ඒක කලර් නැහැ. ඉතින් අපිට දෙන black and white වලට කොච්චර හොඳ color free TV එක බලන්න පුළුවන් නම් color TV එකට කොච්චර හොඳද මේ 3D තියෙනවා නම් ඒ මොකද ඒව හිතේ හොඳට හූරලා ආසව ගලනවා ඇති වෙන්න ආශ්‍රව ගලනවා ඉතින් ඒවට අපි ඕනේ ගාණක් ගෙවලා ඇති කරගෙන ඊට පස්සේ කියනවා කැන්සර් කියනවා බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියනවා ආතතිය කියලා කියනවා අසහනය කියලා කියනවා සල්ලි දීලා ගන්නේ රණ්ඩු කරලා ගන්නේ නමුත් මේ ඉදිරියදා ජීවිතේ මොනම ආශාවයක්වත් නැහැ නමුත් එතකොට අපි නිකමෙක් වෙනවා. අපි නිකන් කිසිම ගණන් ගන්න නැති කෙනෙක් වෙනවා. නමුත් බුදුරජාණන්සේ කියන ඕක තමයි මේ ප්‍රകൃතිය. ඕක තමයි කෙලෙස් නැති තැන. ඉතින් ඔය ඉල්ලගෙන ගිහිල්ලා කෙලෙස් ගොඩක් ගන්නට වැඩිය අනිත් එක ඒ වෙලාවේ කෙලෙස් නැති බව වෙන කෙනෙක් පෙන්වලා දුන්න නැත්නම් දන්නේත් නැහැ. ඒකයි ඒකේ තියෙන භයානකම අපිට මේ ඒ ඉද්දින් නැති කිප්පෙන් නැති සිද්ධි තමයි ගොඩක් ජීවිතේ තියෙන්නේ. අපිට ඒකෙදි කෙලස් නැති බව තේරෙන්නේ නැහැ. අපිට පේන්නේ ඒකෙන් කිසි කටකැස්මක් නැහැ. ඒකේ කිසි yaadena ගතියක් නැහැ. ඉතින් අපි කටකැස්ම කියලා දාගන්නෙම yaadena ගතිය කියලා දාගන්නෙම ආසව තමයි. ඒකට කියනවා මේ මේ ලන්දේ තුනලි තියෙන කණු පාට ඇදලා දාගන්න. පාර සුද්ධට තියෙන්නේ. ඒකට ලන්දේ තියෙන කණු පාට ඇදලා දාගන්නවා. ඉතින් ඒකට කියනවා මේ ජීවිතේ මල් විහිම් පල් කියලා. කියන තාලට යන්න කියන මොකක්වත් නැහැ. හොඳ ලස්සන හොඳ ලස්සනට කෙලෙස් අඩු පරිසර දූෂණය කෙරෙන්නේ නැති මේ ලස්සන ජීවිතයක් තියෙනවා. අපි මේක ආලවට්ටම් කරන්න හදනවා. ආලවට්ටම් කරන්න ගිය ගමන් ඉතින් අහක යන දේවල් ඇදලා දාගන්න එකයි කරන්නේ. ඒක නිසා මේක ඉස්සල්ලා ඒ ගොරෝසු දේවල් දැනගෙන තමන් ඉල්ලලා ගත්ත ඒ ගොරෝසු දේවල් දැනගෙන ඉවුවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අයින් කරනකොට විතරයි අර ගානකට ගන්න නැති ආස වෙන්නේ නැති ධර්ම පේන්නවත් පටන් අරගන්නේ. එනිසා ඉස්සෙල්ලා මේවා දකින්න ඕනේ. දකින්න තාම කෙලස්. නමුත් ඉදිරියට යනකොට හිතේ සූක්ෂම බාධයක් එන්න පටන් ගන්නවා ප්‍රනීත ගතියක්. අන්නේ ප්‍රනීත ගතියදී තමයි තේරෙනවා මං ඉස්සර මේ හොය හොයා ගියේ හැප්පෙන ලස්සන දිලිසෙන දේවල් නැත්නම් ඒ කිසිම තැනක රත්තරන් නැහැ. දිලිසෙන සියල්ලේ රත්තරන් නැහැ. අවශ්‍ය දේ තියෙන්නේ මේ සාමාන්‍ය ස්වභාවික ජීවිතේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සමහර සිද්ධීන් වලට අපි මුහුණ දෙනකොට අපිට කිසිම ඇඟීමක් නැතුව අයින් වෙන්න පුළුවන් වෙනවා. يعني ඒක ගැන කැමැත්තක් ඇති වෙන්නෙත් නැහැ, අකමැත්තක් ඇති වෙන්නෙත් නැහැ. නමුත් සමහර වෙලාවට තවත් පිරිසක් ඒ ගැන තොරතුරු කතා කරනකොට අපිට දැන් ඒකේ කෙලෙස් ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි මොන වගේ ප්‍රතිපත්තියක් ගන්න ඕනද ස්වාමීන් වහන්සේ? මොක වුණත් කවණ කෙලෙස් ඇති වෙන බව දන්නවනම් බේරිලා. තාම කෙලෙස ඇති වෙනවා. නමුත් ඉස්සර ඌවවත් දන්නේ නැහැ අපි. ඒ වෙලාවේ යන්න ගියා. පස්සේ අහනකොට ඇවිසිලා එනවා. ඇත්තටම මේ සිද්ධිය දැකපු මිනිසයා සිද්ධිය දැකපු මිනිසයාට තියෙනවා ඒක ඔච්චර ගන්න දෙයක් නැහැ. කවුරු හරි කියන කතා කතා ඇහුවට පස්සේ තමයි අම්මා මේක පුඹල දක්වන්නේ කට කතාවෙන්. එතකොට අපිට ඉතින් යකෝ මං එනම් දැක්කේ නැතුවද ඉතින් මේ මනුස්සයා විතරක් දැක්කේ කියලා ආයේ කෙලසෙනවා. නමුත් දැනගන්න දැන් අඩු ගන්න කෙලසෙනවට කෙලසෙන බව දන්නවා. ඒක නතර කරන්න බෑ අපිට. නමුත් කෙලස් එන බව දන්න ගතිය තියෙනවා. අන්න ඒක සංවේදී බව වැඩි වෙනවනම් එන්න එන්න එන්න එන්න ඒක මේ මහමුදේ උපම් මලකුණ කොහොම හරි රළ වේගෙන් එළියට ගෙනත් දානවා වගේ කෙලස් තියෙන බව දැනුනොත් හිතේ හිතේ ඒක අයින් කරනවා. හැබැයි වෙලාවෙ වෙන්දට වැඩි කෙලස් තේරෙන්න ගන්නවා. හැබැයි කොච්චර කෙරුවක්වත් වෙන්දට වැඩි සිද්ධ වෙන කෙලස් ප්‍රමාණය අඩුයි වෙන කෙලස් ප්‍රමාණය දැනෙනවා වැඩිකම තියෙනවා. සංවේදී වැඩි ප්‍රණීත වැඩිකම නිසා ඉතින් ඒ වෙලාවේදී අර තුවාලේ හොදන්න ඉසලා තුවාලේ සුද්ධ කරපුවා රිදෙන වැඩිනේ වනමුගේ පෑදුවාට පස්සේ අන්න ඒ ගතිය තියෙනවා බොහොම తాවකාලික දේවල් ටික කාලයක් යනකොට තේිනවා මෙහෙම පිරිසුදු කරන්නේ නැතුව බෙහෙත් දැම්මට අල්ලන්නේ තුවාලේ වනමුගේ පෑදුවොත් රිදෙනවා ඒ නිසා රිදවන්නේ නැතුව කරන්න බෑ ඒ නිසා මේ වෙලාවක් එනවා එලෙස් ප්‍රමාණය හොඳට වැටෙන්න ගන්න ඒක හොඳ මේ ප්‍රබණතාවයක් හොඳ සෞඛ්‍ය සම්පන්න ප්‍රබණතාවයක් අරමුණ සමසිතින් භාවනා කර සිටියේදී පැමිණෙන ආගන්තුක ක්ලේශයන් නිසා හිත එකවරටම තද වීම උණුසුම් ගතියක් දැනෙන්නේ සිටී ඇති ධාතු ස්වභාවය නිසාද මේ හිතේ ධාතු නෑ හිත කියන්නේ නාම ධර්මයක් ධාතු ස්වභාවය තියෙන රූප ධර්ම වල ඒක නිසා ඒ හිතේ ඇති වෙන මේ ගති දැනීම් ගතිය විතරයි හිතට තියෙන්නේ උණුසුම් උණුසුම් වශයෙන් සීතලෙන් වෙන් කිරීමේ ගතිය විතරයි හිතට තියෙන්නේ. හිතට උණුසුමක් සිසිලසක් නැහැ. ඒ කියන්නේ නාම ධර්මයක් නිසා. විඥාන ධාතු මනෝ ධාතු පැහැදිලි කර දෙන්න අපිට මේ ඉත ඉසලා ලේසි මේ කාය විඥාන වශයෙන් චක්කු විඥාන සෝත විඥාන වශයෙන් බලන එක ලේසි. ඒ විදිහට පංචේන්ද්‍රිය සම්බන්ධ විඥාන අඳුරගත්තට පස්සේ තමයි ඒකට මුල් වෙන්නා වූ මනෝ ධාතු අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ස්පර්ශයක් සිදු වෙන වෙලාව පාස ආශ්වාස ප්‍රශ්වාස පාස ඒ නාසිකාග්‍රේ හෝ උඩුතොලේ හෝ ඒ කාය ප්‍රසාදේ විඥානේ කාය විඥානේ වශයෙන් පහළ වෙනවා. සක්මන් කරනකොට පයි කාය විඥාන වශයෙන් පවත්තන කිඳුවා රූප බලනකොට චක්කු විඥානය බවටපත් වෙනවා. මාරු වෙනවා සද්ධාහනකොට සෝත විඥානයක් වාට මාරු වෙනවා ආන්නේ ඌව අල්ලගත්තොත් ඒ හරහා ඒ ඔක්කොටම පදනම් වෙන මූලික තලය මනෝ ධාතු වෙනවා මනෝ විඥාන ධාතු වෙනවා ඒ නිසා මේ ගොරෝසුටි කල්ලන එක තමයි අපේ ක්‍රමේ මේ ඇහැ කන දිවනාසය කය හා සම්බන්ධ විඥානය අල්ලගත්තට පස්සේ තමයි මනෝ විඥාණයට යන්න පුළුවන් වෙන්නේ. හිතේ ධාතු ස්වභාවයක් නොමැතිනම් මව් කුසකට හෝ නැවත ජීවකට ප්‍රාණ දෙන්නේ කෙසේද? ඉසලල තියෙන හිතේ ධාතු ස්වභාවය නිසා කියලා තමන්ම ප්‍රශ්නයක් අහනවා පස්සේ කියනවා. ඉතී ධාතු ස්වභාවයක් නොමැතිනම් මව් කුසකට හෝ නැවත ජීවිතයක ජීවියෙකුට ප්‍රාණය දෙන්නේ කෙසේද? ඒ අර හිතේ ධාතු ස්වභාවය සහ ප්‍රාණය දෙනවා කියන කාරණා දෙක නම් සම්බන්ධ කරන්න පුළුවන් කාරණා දෙකක් නෙවෙයි. නමුත් මේ බල මතක තියාගෙන ඉන්න අර ඉස්සල ගත්ත ප්‍රශ්නේ ගත්තොත් සින්දුවක් ඇහෙනකොට මනාපියමනාපේ පහළ වීම කොහොමද වෙන්නේ කියලා. මොකේ මොකේ සිද්ධි නිසාද ඒක මේ මම කරන දෙයක්ද සිද්ධ වෙන දෙයක්ද? ඉතින් ඒ වගේ මේ ඒ මනාපේ පහළ වෙනවත් එක්කම ආශ්‍රව පහළ වීම වෙනවා. ආශ්‍රව පහළ වීමත් එක්කම ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම ඒ වගේ දේවල් වෙන්න අවශ්‍ය කර්ම රැස් වෙනවා. ඉතින් ඒ වගේ මේක මේ වගේ ඒ තර්කයෙන් බැස ගන්න අමාරුයි. නමුත් ප්‍රශ්න අහන්න නැතුව අපිට යන්නත් බෑ මෙතෙන්ද. ඉතින් ඒ නිසා හොඳම වැඩේ තමයි ඒ මේ පළවෙනි ප්‍රශ්නෙම ගත්තොත් සමසිතින් භාවනා කරන්නට ආගන්තුක කෙලෙසක් ඒම නිසා කොහොමද මේතන තියෙන උණුසුම් තදවීම ගති පහළ වෙනවා කියලා. ඒ වගේම මනාපමනාප ගති පහළ වෙනවා. ඒ පහළ වීම අනුව අනිවාර්යයෙන්ම මේ ආශ්‍රව ධර්ම පහළ වෙනවා. ආශ්‍රව පහළ වෙනත් එක්කම ජාති ජරා ව්‍යාධි මරණ පහළ වීමට අවශ්‍ය කර්ම රැස් වෙනවා. ඒ කර්ම කර්ම වලින් ඒ කටයුත්ත කරලා දෙනවා. එහෙම නැතුව මේ අර මේ රූපමය ආකාරයකින් එහෙම නැත්නම් ඒවට කියනවා රූපක මාර්ගයෙන් මේක විස්තර කළ දෙන්න අමාරුයි. අනිතික භාවනා කරනකොට මේ භාවනා කරන රිට්‍රීට් වලදී මේ වගේ දේවල් ඔලුවට දාගන්න එපා. මේ වෙද්දී බලන්න එනේන හුස්මක් බලන්න පුළුවන්. එනේන ආශ්වාසයක්, එනේන ප්‍රශ්වාසයක්, එනේන වම දකුණ බලන්න පුළුවන් නම් අපිට මෙතෙන් යන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ මෙව කතා කරන්න කිව්වොත් එimhe දෙකම නැහැ. මූලධර්ම වේදන්න හදනවා. මේ තද බල අමාරු හොයාගත්ත භාවනා වැඩමුළුවකදී නරක දෙයක් නෙවෙයි. නමුත් වෙන්නේ මොකද්ද? අර කරන්න බැරි දේවල් දඟලන්න හදනවා. අර කරන්න පුළුවන් දේ මග ඇරලා. එතකොට නිකම්ම තමන්ට තමන් වංච කර ගැනීමක් වෙන්නේ මෙතන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්වාසය ප්‍රශ්වාසය ඇති අතර දැකීමට නොහැකි වෙත්තේ ඒ අතර මරණය වැනි බියක් ඇති නිසාය. ඒ බියට මුහුණ දීමේ ශක්තිය නිපදවා ගැනීම භාවනාවෙන් සිදු වෙනවා නම් නිවන සිපින්නේ නාසයේ අග යන්න වහන්සේ කියන පරිදේශේ නම් මරණයේ නාසිකාග්‍රේ තිබිය යුතුයි තියෙනවම තමයි. මරණ දෙන්නේ නාසිකාග්‍රේ තමයි. ඒ සියල්ලටම නොබියව මුහුණ දෙන්න අවස්ථාවක් දෙන අවස්ථාව නිවනයයි කිය හැකිද? ඔව් ඒ තර්කෙන් නම් එහෙම තමයි කියන්නේ. නිවන තියෙන නාසිකාග්‍රේ වෙන්න පුළුවන් නැත්නම් පිම්බීම හැකිලිම තියෙන කට්ටියගේ බඩේ වෙන්න පුළුවන් සක්මන් කරනකොට කකුලේ තියෙන්න පුළුවන් නිවන තියෙන තැනම තමයි මේ මරණය තියෙන්නේ මృత අමෘත කියන දෙකේ වෙනස තියෙන ආයන්නේ වෙනස තියෙන ඒක ඕන තැනක තියෙන්න පුළුවන් ඒකට නිවනට ස්ථානයක් හෝ කාලයක සීමාව නැහැ ඒ කාලේ සහ දේශී කියන දෙකෙන් පැනලා තියෙනවා අවසරයි මම පළමු ආස්වාස් ප්‍රසවාස මෙනෙහිකොට ටික වේලාවකින් ටික ආස්වාස් ප්‍රසවාස මෙනෙහි කළා ටික වේලාවකින් එසේ මෙනෙහිකොට පසුව මැද මුල අග වශයෙන් ආස්වාස් ප්‍රසවාසයේ මෙනෙහිකොට ටික වේලාවකින් වේගවත් ආස්වාස් ප්‍රසවාස රැල්ල මෙනෙහි වුණා පසුවෙම දීර්ඝ බව නැති වී ඊතා ඊතාමත් ළඟින් මැචින් කටුව හසුරවන්න ASCII මුලැමැදාග වශයෙන් ලං ලංව මෙනෙහි වුණා ඉවසීමෙන් මෙසේ ටික වේලාවක් මිසෙස බලා සිටන විට ආශ්‍රපස නොදණී ගියා මෙසීම සමාධියෙන් යුතුව කීපවතාවක් මේ ආකාරයට භාවනා වැඩුවා මේ ක්‍රියාශීල සිද්ධිය නිවැරදි භාවනාවක්ද මින් ඉදිරියට භාවනා වැඩි යුතු ආකාරයේ මා කෙරෙහි අනුකම්පාවෙන් පාදා දෙන්න තෙරුවන් සරණයි. මේකේ තියෙනවා මොකද්ද පටලැවිලි ටිකක් නම්. නමුත් මේක නැවත නැවත කරන්න ගියාම ගොඩාක් මේක අතුරු පාරවල් දිගේ ගිහිල්ලා තියෙන්නේ. ඍජු පෙතක් තියෙනවා. ස්වභාවයෙන් හුස්මටෙන් ඇරලා ඒ හුස්මට මොන්නවක්වත් එකතු කරන්නේ නැතුව මේ මෙනෙහි කිරීමත් මෙනෙහි එකතු කරන්නේ නැතුව කරන්න පුළුවන් නම් බොහෝම ශීඝ්‍රයෙන් සංසිඳනවා. මෙනෙහි කිරීම කරන්නේ හිත පිට යනවා නම් නීවරණ බාධාවක් එනවා නම් ආශ්‍රව ප්‍රසස් බේරා ගැනීම සඳහා නම කියලා මෙනෙහි කරනවා නැත්නම් මෙනෙහි නොකරම ආනපනේ කීකරු කර ගන්න පුළුවන් තැනට එනවනම් මේට වැඩි ඍජුයි. එතකොට මේ ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරමටම මේ භාවනාව Tamanට වශී කර ගන්න පුළුවන් වෙනවා නැත්නම් පාලනේ නතු වෙනවා. ඒ නිසා කරන ක්‍රමේ වැරදි වලට වැඩිය හොඳ පැත්ත වැටි නිසා ඒක දිගට කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපවාසයේ කමඨාන් උපදේශ පොදුවේ දෙන උපදේශය අසහසිතීමෙන් පසු ආනාපාන සති භාවනා වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි බව নমස්කාර පූර්වක දන්වා සිටිමි. මෙහිදී උපදේශ වූයේ වේදනාවේ පැමිණීමට වේදනාව ළඟ ආනාපානයේ දුර වේද නැවත ආනාපානයේ ළඟවන විට ආනාපානයේ ළඟ වේදනාව දුර වශයෙන් බලා සිටින ලෙසයි. නොදැනීම වේදනාව ඉවත් වී ආනාපානයේ අරමුණේ හිත සම්පත් වන විට අද්දකීම් සද්ද හිතවිලි නිදිමත ගැනද මෙම අත්දැකීම ලැබුණි. ක්‍රමයෙන් ආනාපානේ ප්‍රණීත වෙමින් ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනස නොදැනෙන නොමැති තැනකට අධිදින්න පුළුවන් වේ. ධර්මදේශන අවස්ථාවල එක ඉරියව්වක දිගට සිටීමට මට අපහසුව තිබුව අතර මේ දේශනාව සහ එවිට පවතින ශාරීරික වේදනාව දෙක මේ ආකාරයෙන් දුර ළඟ සස්තමින් ධර්මදේශනාවට මාට ශ්‍රවණය කරමින් එක ඉරියව්වක දිගට සිටීමට වාග්යද මට උදා විය. ඔබ වහන්සේ මේවින් ස්තුතිවන්තයෙන් පින්දෙමි. මෙම දුර ළඟ ආකාරයේ හැර වෙනත් ආකාර කීපයක් පවතින බව කමඨාන උපදේශවලදී අසන් ලැබුණේ ඒවා ග්‍රහණය ගත නොහැකි වූ බැවින් නැවතත් උපදෙස් දෙන ලෙස කරුණාන් ඉල්ලා සිටිමි. ඒවා හීන ප්‍රනීත වශයෙන් ගන්න පුළුවන්. ආනාපාන හීනයි කියලා කියන්නේ නීරසයි වේදනාව ප්‍රණීතයි නැත්නම් වේදනාවට හිත යනවා වැඩි නැත්නම් ආනාපානෙ ප්‍රණීතයි වේදනාව වෙහිණයි ආනාපානෙ ඇතුලේ වේදනාව පිට වේදනාව ඇතුලේ ආනාපානෙ පිට අයිර ළඟ දුර වේදනාව ගොරෝසුයි ආනාපානෙ සියුම් වේදනාව සියුම් ආනාපානෙ ගොරෝසුයි ආදි වශයෙන් ඒ පැතිකඩ රාශියක් තියෙනවා හැම පැතිකඩක්ම එක හා සමාන වැදගත්කමක් තියෙනවා ඉතින් ඔය නැවත නැවත මතු කර ගන්න අසලුව එක කොනකින් අල්ලගත්තට පස්සේ ඉතින් ක්‍රමශා විධිමත් වෙන්න පටන් ගන්නවා. ඒකමයි මේ ප්‍රශ්නේ අහන්නේ ඒ නිසාමයි. නමුත් ඒකට ටිකක් අර සෙල්ලක්කාර ගතිය තියෙන්න ඕනේ. එක එක දේවල් එක එක විදියට කරලා බැලීමේ මේ විවිධ මේව නෙවෙයි ආනාපානිය හා සම්බන්ධ කරන ඒ විවිධ පරිශන කරන්න කරන්න ලොකු මේ විශේෂ පිළිබඳව ශේස්ත්‍රි පිළිබඳව ලොකු හුරුබූටිකමක් එනවා. Tamante එක නැවත නැවත කර කර බැලීමේ වැටුණත් ගොඩ ගන්න පුළුවන් ශක්තිය එනවා. ඒක තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ වුණත් දිගටම නිදිපත නිතිපත භාවනාව යෙදෙන්නත් ඕනේ. එතකොට තමයි ඒක මේ ඉගෙනගත් කාරණාව හොඳට පළපතියන් වීම සිදු වෙන්නේ. ඒත් තව විනාඩි 15ක විතර වගේ කාලයක් 10ක 15ක විතර කාලයක් තියෙනවා. අපි ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කරපු කාලේ ඉතින් කාට හරි තියෙනවා නම් අදාළ ප්‍රශ්න හෝ ප්‍රකාශන කරුණාකරලා මතු කර ගන්නයි කියලා ඉල්ලා සිටිනවා. අවසරය නාම රූප පංචේද ඥාන නාම රූප ගැන සමස්තය ඉතලා දැනගන්නේ කොහොමද කියලා දැන් භාවනාවේදී නාම රූප පරිච්ඡේද ඥානය කියන සඳහන් වෙනවා මම මේක අධ්‍යාත්මික තිබුණා කියලා මම දන්නේ නැහැ. ඊට අමතරව දැන් එක මහඳුරත් හම්බෙච්ච නාගෝ බලන්න ඉගෙන ගන්න. ඒකයි මේ ප්‍රශ්නේ. දැන් කියනවා අම් කියන අහනවා නෙමෙයි. ඒක නාගෝ බලන්න ඉගෙන ගන්නයි. මේ මාර්ගය පැහැදිලි වෙනවා. ඒක ඇත්තටම බහින්නේ හොඳටම සතිය ආපු වෙලාවේ අල්ලනවා. සක්මනිදී වෙන්න පුළුවන් පරියන්කේදී වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඒ ඒ බලන දර්ශනේ ඒ බලන ක්‍රමය ඒ චීන කන්නඩිය දාලා එදිනෙදා වැඩවලදීත් බලන්න බලන්න මේ ගෑණියක්ද පිටිමියෙන්ද හොඳද නරකද හරිද වැරදිද බැලිලක් නැහැ නාම රූප විතරයි ඉතුරු වෙන්නේ අපි ඉදිරියට එන මිනිස්සයා නාම රූප කියලා දන්නවනේ මචං මුස්ලිම් කියලා දෙමළ කියලා හතුරෙක් කියලා මිතුරෙක් කියලා තේරෙන්න වෙලාවක් නැහැ අපි එතකොට විශ්වගත දැනුමකට යනවා මිසක් පංගු peerුවකට යන්නේ නැහැ නාම රූප බලන්නේ නැතුව අනික් ඒවා බලනවා කියලා කියන්නෙම ඒ මනුස්සයා පිළිබඳව නිගමන වලට වැටෙනවා. වස්තුවක් බැලුවත්, සද්දයක් ඇහුවත් නිගමන කරන්නේ ඒකේ පවතින ධර්මතාවය දකින්නේ. නමුත් මම මේ හදන පොයින්ට් එක තමයි භාවනාදී හොඳට සතිය තියෙන වෙලාවේදී තමයි ඒක විසදව දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරා සභාගත කරන්නයි කියලා මෙන්න මේ සිද්ධියේක පිනාම රූප බලන්නේ කොහොමද කියලා තමයි හොඳට භවනා කරනකොට විශේෂෝ දැකපු සංසිද්ධියක් ඉදිරිපත් කරන්න. ඒකෙන් අපිට බෙදත හැකියි. ඊට පස්සේ ඒක දාලා බලන්න පුළුවන් සක්මනේදීත් මෙහෙම වෙනවද? එදින්ද වැඩවල වෙනවද කියලා. ඒක නිසා හොඳට සතියෙන් යුක්තව ආනාපානෙ මෙනෙහි කරන වෙලාවේදී සිද්ධියක් ඉදිරිපත් කරගත්තොත් අපිට ඒක විග්‍රහ කරලා නාම රූප බලලා ඒ අණුව අන්වේ ක්‍රමයට අනික් එක දිගේ යන්න එහෙම නැත්නම් සිද්ධියකට යොමු කරන්නේ නැතුව මේ නාම රූප බලනවා කියලා කියන කිව්වහම කිසි ඇඟට දැනෙන ගතියක් එන්නේ වදින්නේ මේ නිකන් පොතක් කියුවා වගේ තේරෙන භාෂාවෙන් පොතක් කියුවා වගේ එනිසා මම ඉල්ලීමක් කරනවා තමයි හොඳට භාවනාදී සිද්ධිය පැහැදිලිව දකින්න වෙලාවක විස්තරයක් ඉදිරිපත් කරන්න අපි ඒක විග්‍රහ කරගන්න බලමු ශක්ති ප්‍රමාණය නාම රූප වල මොකද කියන්නේ ඉස්සරහට භාවනා කරන කෙනෙකුට අනුපාඩ දේවල් අනුමත කරන්නත් ඒ විදිහට ආයතන විද්‍යාඥයන් එතන තමයි මම යාන බලන්නේ. ඒක තමයි මමත් ඉල්ලන්නේ. ඒ ටික තියෙනවා නම් අපිට මේ මේ නඩු අහන්න පුළුවන් සිද්ධියක් තියෙනවානේ. ඒකට ආනාපානේ බල බල ඉඳද්දී හිතන්නේ එහෙමයි මේ ප්‍රශ්නේ යන්නේ. පරයන්ක භාවනාවේ සිටින් ආනාපාන භාවනාව කළමි. මන්ද වේලාවකින් පසුව හුස්ම රැල්ලේ සිහින් විය. දිගටම භාවනා කළෙමි සහැල්ලු ගතියක් දැනුනි. දැන් මේ සහැල්ලු ගතියක් දැනෙනකොට සහැල්ලු බව තියෙන පටවි ධාතුවේනේ. පටවි ධාතුවේ ලහු ලක්ෂණය සහැල්ලු බව. මේක සහැල්ලුයි මේක තද නෙවෙයි මේක කම්පනයක් නෙවෙයි මේක චංචලයක් නෙවෙයි වෙන් කළ දැනගන්නේ නාමයෙන්. ඒ දැනෙන සහැල්ලු ගතිය රූපේ. ටික වේලාවකින් පසුව කළු පාටින් ගොඩක් මතුවී නොපෙනී යයි. එතකොට ඒ ගොඩ අත්දකින්න පුළුවන් එකක්ද නැත්නම් මනසෙන්ම ඇති කරන එකක් නම් ඒක නමක් විතරමයි. නැතු ඒ ගොඩ බර දෙයක් විදියට, හැලු දෙයක් විදියට, උණුසුමක් විදියට, සිසිලසක් විදියට, කම්පනයක් විදියට, චංචලයක් විදියට, ගැළන දෙයක් විදියට, පිටුකන දෙයක් විදියට වුණා නම් ඒක රූපාකාරයක්. ඉතින් මේ ගොඩ කියලා කිව්වට ඒක විස්තර වෙන්නේ නැති නිසා අපිට ඒක කියන්න බෑ. නමුත් මෙතන තියෙන එකක් මම මේ ගත්තේ ඒ ප්‍රශ්නේම තියෙන වාක්‍යයක් දිගටම භාවනා කරන මේ සැහැල්ලු ගතියක් දැනුණි. ඒකට හැල්ලු ගතිය රූපාකාරේ, පටවි ලහු ගතිය. මේක තද ගතිය නෙවෙයි සහැල්ලු ගතිය කියලා දැනගන්න එක නාම නාම ධර්ම. ඕනේ සිද්ධියක් අරගෙන මේ විදිහට වෙන් කළ වෙන් කළ බලන්න පුළුවන්. ඒ කියන්නේ මට මේ ඉඩක් තියනවාද කියලා බලන්න මගේ ලේ ටිකක් එක්ක දෙන්න ඕන. මගේ මුත්‍ර ටිකක් දෙන්න ඕනේ. එහෙ නැත්නම් මගේ අසුචි ටිකක් දෙන්න. ඒක විස්තර කරලා නම් කීයක මේක ලෙඩ තියෙනවද නැද්ද කියලා. එහෙම නැතුව පොඩ්ඩක් ඔය ඉඳලා බලලා කියන්නකො මට ලෙඩ තියෙනවද කියලා කිව්වට මොකෙන් බලන්නේ? එහෙම බෑ. ඒකට සාම්පල් එකක් දෙන්න ඕනේ. සාම්පල් දුන්නොත් මතක තියාගන්න මේ සාම්පල් එක විතරයි විස්තර වෙන්නේ. මුළු එකම ගන්න බෑ. ඒ වගේ සාම්පල් ලක්ෂ ගාණක් දෙන්න ඕනේ. ඒක පස්සේ Tamanටම තේරෙනවා මේ ධාතු හතරයි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ටික විතරයි රූපාකාරයට වැඩේ. අනිත ඔක්කොම නාම ධර්ම. මේ රූපාකාරය අරක නෙමෙයි මේක මේක නෙමෙයි ඒක කියලා වෙන්කොට දැනගන්න එක නාම ධර්ම. ඒ රූපාකාරයේ රූපේ. හරිම සරලයි. ඒක එච්චර මහා ලොකු දෙයක් නෑ. හැබැයි ලොකුට හිතාගත්තොත් පටලවා ගන්න පුළුවන්. අහන්න පුළුවන් කොයි වෙලාවෙද නාම රූප වැටෙන්නේ නැත්තේ කියලා. කිසිම වෙලාවක් නෑ අපිට කිසිම අත්දැකීමක් මතකට යන්නේ නාම රූප වටහා ගත්තේ නැත්නම් නමුත් අපි වටහා ගත්ත දේ නෙවෙයි නාම රූප නෙවෙයි අපි බලන්නේ අපි ළඟ තියෙන මතිමතාන්තරත් එක්ක තමයි අපි ජීවිත කතාව කොට ගහන්නේ ඇති දේ නෙවෙයි ඇති දේ ඒ විදිහට සටහන් වෙනවා අනිවාර්යයෙන්ම ස්නායු පද්ධතියේ සටහන් වෙනවා නමුත් අපි ඒකෙන් ඇති වෙන ආකල්ප සම්පatti මන් තමයි නැත්නම් රූපේ නෙවෙයි රූප සංඥාව මතයි සංකල්ප මතයි හිතලුවක් මතයි මේ ජීවිත ප්‍රශ්න කොට නැගෙන්නේ නාම රූපත් එක්ක කවදාකවත් දෙන්නෙක් අතර sannivedana ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. නාම රූප කියන එක කිසිම දවසක ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ප්‍රශ්න විසඳලා දානවා. මිනිසෙන් අතර තියෙන පොදු භාවය ලෝකයේ සියලු වස්තුන්ට ගැලපෙන පොදු විශ්වගත මේ භාෂාව එළි වෙනවා. කරන්න බැරි අපේ හිත එකලස් නැහැ. අපේ හිත නිර්වුල් නැහැ. අපේ හිත නිතරම මේ අපි හැදිච්ච සමාජයේ සංස්කෘතියේ තියෙන හොඳ නරක වලින් මේක පටලවාගෙන තියෙනවා. හරි වැරදි වලින් පටලවාගෙන තියෙනවා. විය යුතු නොවිය යුතු දේවල් වලින් පටලවාගත්තට පස්සේ අපිට කවදාක සිද්ධිය බලන්න බෑ. ඉතින් ඒ නිසා අපිට අර ශිෂ්ටාචාරය නිසා අපිට ඇතිවෙච්ච මේ කහට ගලවන්න ඕන. ambiguity of the civilization කියලා කියනවා මේ අපිට පෝලා තියෙනව මොනවද වගේ. අපිට ඒකෙන් තොරව මොකක්වත් බලන්න බෑ. ඒක ගලවනවා කියන එක ලීසි නෑ. අවසරයි. අවසරයි සම්නන්ත. මේ අපි දැන් ඇස කන දිවනාසය ආදී ඉන්ද්‍රයන්ගෙන් එන අරමුණු වලදී මුල යදාල විඥානයේ පහළ වීම විදියට දැනගත්තොත් ඊළඟ මැද වශයෙන් ලැබෙන්නේ නාම රූප තියෙන කොටසේ කියන එක පැහැදිලි මැද මැදදී අපිට අත්දකින්න ලැබෙන්නේ නාම රූප රූප කොටස ඒවා දැනගැනීමේ ඇති වෙන දනාමය විදිහට උදාහරණයක් නියුතින් අපිට වැහි පොද වැටෙන සද්ද එනවා. ඒ සද්දයත් එක්කම ඇතිවන ඒ කම්පන චංචල බව සද්දේ කනට වැටෙනකොට සෝත විඥානය පහළ වෙලා වැහි පොද වැටෙන ආකාරයේ කම්පන චංචල බව මැද යන ගොරෝසු ස්ථානයේ මුල එතන මැද ගොරෝසු ස්ථානයේ තමයි නාම රූප තියෙන්නේ කියලා වටහා ගත්තොත් ඒක නිවැරදිද? මම හිතන ගොඩක් කලකට ඇත්තට පටල වෙන්න ඒක හොඳයි. නමුත් මුලින්ම එන විඥාණය රූපෙන්තර විඥානයේ සුද්ධ විඥානය ඒක නාම විතරයි මැදදී නාම රූප තියෙනවා ඊගාට ආය රූප බාටපත් වෙනවා කියලා එහෙම කියන්න බෑ මුල විඥානයේත් නාම රූප දෙකම තියෙනවා මැදේකෙත් නාම රූප දෙකම තියෙනවා අගේකෙත් නාම රූප තියෙනවා මේ දෙක කොතේ කොයි මොහොතකවත් ගලවන්න බෑ නිසා මුලදී ඇති වෙන විඥාණය චිත්ත වීජයක් විස්තර කරනකොට නම් තින්නන සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපත්‍ය සංඥා කියලා අපි දන්න රේඛීය ක්‍රමයට දාන්න ගියාට ඒකම පුරුකක්වත් නාම රූප දෙකෙන් තොර නැහැ. ඉතින් හිටින්න බෑ. දෙකේ එකිනෙකට ප්‍රතිඋත්පන්නව හිටින්නේ. ඒ නිසා මුලින්ම එන විඥාණය නාම පමණයි කියලා සංකල්පයකට කියන්නේ ඒක වැරදි. එහෙම චිත්තක්ෂණ ලෝකේ නැහැ. අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ මේ මට ඇත්තටම සිදු සිදුවීම මම ඉස්තර කරන්නේ මම ගෙදරදී සාමාන්‍යයෙන් ඒක අවස්ථාවක හිටියා මේ හුස්ම දිහා බල ආනාපාන සති වගේ ඉඳන් හුස්ම රැල්ල වැටෙන දිහා බලාගෙන ඉඳපු වෙලාවක හොඳට සිහියෙන් මට සිදුුණා මගේ ඇඳුමක් හොදන්න ඒ ඇඳුම සෝදනකොට ඉතින් මම ඇඳුම සෝදන ගමන් මට හිතුණා මේ ආනාපාන සතියේ ඉඳගෙන මේ ඇඳුම සෝදන එකේ තේරුමක් නැහැ මම මේ ක්‍රියාවට හිත යොමු කරන්න ඕනේ කියලා. එහෙම හිතලා මට ඩෝබි කියලා දුන්න විදිහට ආය වාටිය වැඩි වැඩි වෙන එකතු කරලා සබංගාල අත තද කරලා හොඳට දෙපැත්තට තේරුවා. ඒ සෝදන ගමන් මට හිතුණා දැන් මේ හිතෙන් මම මේක කරන්නේ හද වෙනකොට අර පටවි ගැතියි හිත ක්‍රියාත්මක වෙලා එතෙන්ට එනකොට වායු හිත කිරිය වායෝ ධාතු කියලා මම අහලා තියෙන විදිහට ආන්නේ හිත හිත අත එහාට කළා මෙහාට කළා තද කළා අර ගෝබි කියලා දුන්නු විදිහට මානසිකාරයට අරගෙන අර සබංගාව තේරි. එතකොට අන්නේ එතන කොහොමද ස්වාමීන් වහන්සේ නාම රූප වෙන් කළා ඒක මම දැනගත්ත ක්‍රමය හරිද වැරදිද ඒක අවශ්‍යතාවයක් නැති එකක්ද මම කරේ ඒක කරුණාවෙන් අනුකම්පා සහගත. ඒක ඇත්තට මේ මුළු සිද්ධියම විග්‍රහ කරන්න බෑ. අත තද කරන වෙලාවේදී Tamanට තද ගතිය වැටෙනවා නම් ඒ තද ගතිය තමයි මේ පටවිති වල තියෙන ගරු ලකුණ. ඒක සහැල්ලු ගතියක් නෙවෙයි, චංචල ගතියක් නෙවෙයි, කම්පල ගතියක් නෙවෙයි කියලා ඒක අනිත්‍යව වෙන් කළ දැන ගැනීම නාමයි. මේක තද ගතියමයි වෙන දෙයක් නෙවෙයි කියලා හරියට මේක පිරිසිදුව එහෙම පිරිසිදුව වෙන්නේ නැහැ වැඩපිළිවෙලේ. වැඩපිළිවෙලදී ඔක්කොම කලව මේ යන්නේ. නමුත් නාම ධර්මයෙන් කරන්නේ දෙක වෙන්කොල්ල පෙන්වන එකයි. විඥාණයෙන් කරන් තියන්නේ වෙන්කොට හඳුනා ගන්න නිසා විඥාණය කියලා කියන්නේ වෙන් කරන්නේ මොකද්ද? මේ තද ගතිය තද ගතිය වෙලාවේදී මේක තද ගතිය බව දන්නවා වෙන එකක් නෙවෙයි කියලා දන්නවා. ලොකු සාංශයක ලස්සනට කිව්වේ මට ඒ වෙලාවේ හොඳට වැදුනේ ආශ්වාස කරන වෙලාවේදී කෙනෙකුට තේරෙනවා මට මේ ආශ්වාසයේ සීතලට වැටෙනවා මේක ප්‍රශ්වාසයේ නෙවෙයි. එච්චරයි. මේ ආශ්වාස උලංගන පිළිමදිනේක රූප ධර්මයේ ඒක දැනීම වෙන්දට වෙටිය මේ අනම්මනම් කරන ගමන් කරනව නෙවෙයිනේ. මුළු හදින්ම හුස්ම ගන්නවා ආශ්වාස වෙලාදී ආශ්වාස බව දන්නවා. ඒ නිසා කොච්චර හොඳද කියන එක ප්‍රශ්වාස නෙවෙයි කියලා දන්නවා. ආශ්වාසයේ සීතල බවක් දන්නවා. ඒ ආශ්වාසයේ සීතල බව රූප කොටස වෙනවා. පිරිස සංහිඳියාව නැත්නම් පිරිසිඳ දැනීම නාම වෙනවා. ඕනම සංසිද්ධියක පුංචි සිද්ධියක මේ විදිහට දාලා බැලුවට පස්සේ ඉතින් Tamante ඒ අනුව ණය ක්‍රමයට හිතා ගන්න පුළුවන්. මේ මේ සිද්ධියේදී මම හොඳ නරක හරි වැරදි තියෙන තාකල් නාම රූප බලන්න බෑ. මනාපමනාප තියෙන තාකල් හිතමත් වෙලා. හිත නතු වෙලා. හිත මදේටපත් වෙලා. ප්‍රමාදයටපත් වෙලා. බලන්න බෑ. ඒකට බේන්නේ හොඳ නරක තමයි. හරි වැරදි තමයි. ඒ නිසා සදාචාරවාදියා හරිම අන්ධයි. මේ සිද්ධිය සිද්ධිය වශයෙන් බලන්න ඕනේ. ඒකයි විද්‍යාව සදාචාරය පැත්තක තිබෙන්නේ. සදාචාර පැත්තක තියලා ඕන තැනක ඕන කෙනෙක් බලනවා නම් මේක මෙහෙමයි. නැවත නැවත කරබැලිය හැකි කියන එක විද්‍යාවට ගත්තා. නමුත් විද්‍යාව අසරණ වුණා. බොහොම කල්ැතුව සදාචාරයේ පැත්තකින් තිබ්බ නිසා. සර්වචනාංශේ ඒ නාම රූප වගේ බලනකොට ඊටාම පුංචි සිද්ධියක තමයි විස්තර කරන්න පුළුවන්. එන්නේ මහා මේ මිනිහක් අරගෙන යනකොට කොහොමද නාම රූපේ මේ ලිඳේ නානකොට කොහොමද නාම රූපේ එව්ව කරන්න බෑ. එක සංසිද්ධියක ඒ චිත්තක්ෂණයකට බෙදන්න පුළුවන් නම් විසිත ගන්න පුළුවන්. එතන වෙන් කළා පෙන්වන්න පුළුවන්. ඒ න්‍යායය තමයි හැමතැනම යන්නේ. වෙන්කොට දැන ගැනීම හිත ඒ කුප්පන රුප්පන ගතිය රූපේ. ස්වාමීන් වහන්සේ දැසන ධර්මදේශනාවේදී තේරුම් ගන්න බැරි වෙච්ච දෙකක් තිබුණා මම ඉස්සත් ගන්න හැදින්න ගන්න පළවෙනි එක තමයි අදහසක් ආවහම සංඥා චිත්ත දික්ටි වශයෙන් ගන්නට රෝපණයගෙන යනවා අවසාන අවස්ථාවේදී ගලව ගන්න බැරි විදිහට ඒකට නතු වෙනවා මගේ අදහසක් මට වැටුණේ ඒක ටිකක් උදාහරණයක් ඇතුළු පැහැදිලි කරන ඉතිලා සිටිනවා අනිත් එක තමයි භාවනාවකදී සිටින වෙලා මෙතන ගිහිල්ලා ඉතින් බියවීමක් වෙලා ගැස්සෙනවා නම් එහෙම අවස්ථාවක් ඉන්නේ සමත භාවනාවේ නෙවෙයි විපස්සනා භාවනාවේ ති කියන වගේ අදහස් වැටුනේ ඒක කරුණ අවස්ථාර පුරුතුන පළවෙනි එකට කියන්න තියෙන්නේ සිමෙන්ති ටිකක් දිය කරලා තියෙන වෙලාවේදී සංඥාව ඒක දාලා ටිකක් හයි වෙගෙන එනකොට චිත්ත හොඳටම හයි වෙනාට පස්සේ දිට්ටි ඒක ගලවන්න නම් කොයි වෙලාවෙ ගැලෙවොද ලීසි එච්චර තමයි මේ හැම එකම ඉන්න ඉන්න තද වෙවි තියෙන්නේ කර්මනේ ඉන්න ඉන්න තද වෙනවා නියපොත්තෙන් කඩන වෙලාවේ කඩා ගන්න පුළුවන්කම තියෙදී පස්සේ අඬන්න එපා යාඥා කරන්න එපා ආයි වෙලා තියෙනවනම් වෙන මොකක්වත් නිසා නෙවෙයි මොඩකම නිසා තමයි. පමා වෙලා තියෙනවා පමා වුණාට පස්සේ ඉතින් කාට වැන්දත් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් කියන ඕනම දෙයක් පටන් ගන්න ඉතාමත්ම ලාමකව එතෙන්දි කඩපන්. එතෙන්දි කඩනවට අප්‍රමාදේ කියනවා. පහු වෙනවට කියනවා ප්‍රමාදේ කියලා. ප්‍රමාදයට පහු වුණාට පස්සේ මොනවා කෙරුවත් බේරන්න බෑ. ඒක නිසා ඉතින් මේක ලක්ෂ කෝටි වාරයක් වෙන නිසා වෙච්ච දේ ගැන කල්පනා කරන්න එපා. ඊගාව සංසිද්ධියේදී ඊගාව ආස්වාසයේදී ආස්වාසයේ දැනෙන්න මට දැනෙන වෙලාවට ඉස්සෙල්ලා කොතනද මේක තිබ්බේ? ඊළඟ ආස්වාසයේ මුල බලන්න. ප්‍රසවාසයේ එනකොටත් මෙච්චර දැනෙන මට්ටමට එන්න ඉස්සලා කොහින්දලාද මේක ආවේ? එතකොට කෙලෙස් නැහැ. එතකොට සුද්ධ පරිේශනයක් ගන්න. එතකොට මුලට අදීම කියලා මේකට කියන්නේ. මුලට යන්න යන්න යන්න පාලනේ තමන් අතට එනවා. පහුවෙනකොට ඒක පාලනයෙන් ගිලිනවා. අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. සිමෙන්ති ටිකක් හයි වුණා වගේ. ගහක් කලින් නිකන් එහෙම තිබ්බට පස්සේ ගහ මෝරනවා. මීරුවට පස්සේ පොරෙන් කපලවත් කරන්න බෑ. නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. මේ හැම කෙලෙසකටම ඉච්චරයි. දෙවෙනි කීටි භාවනාදී ගැස්සෙන එක සමත විදර්ශනා වශයෙන් නෙමෙයි. ගොඩ එන්න පුළුවන් විපස්සනා ක්‍රමයට කල්පනා කරුවොත් විතරයි ඕන වෙලාවක ඕන දෙයක් වෙන්න පුළුවන්. භාවනා කරනකොට නෙවෙයි නිකන් ඉන්නකොටත් ගැස්සෙන්න පුළුවන්. මේක ඒකේ නෑ සමත විදර්ශනා කරන. විපස්සනා පෙන්නනවා ඒිට පොඩ්ඩකට ඉස්සෙල්ලා උඹේ සංඥාව ගිලිහිලා. ඒක අබැග්ගයක් විදිහට සලකවුවොත් කලබල වුණොත් බය වුණොත් කවදාකවත් ඒක මේ වශී කරගන්න හම්බ වෙන නතු කරගන්න හම්බ නිසා මේක නැවත නැවත වෙන්න ඇරලා ඒක දිහා බලා සිටීමේ හැකියාව බැල්මට විපස්සනා කියලා කියනවා. ඒ ඒ අමර බැල්මට කරහැරලා බය වෙනව නෙවෙයි මන්ට හෙටත් යාම හෙටත් උනොත් මේක බලනවා කියන බලන මේ බැල්මට විපස්සනා කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නාම රූප පිළිබඳව මම මේ ස්ථානයට ඇවිල්ලා පළවෙනි රිට්‍රීට් එක අවසාන දින වෙනට කලින් දිනේදී අද්දුතු යමක් ගැන කියන්නයි ඉදිරිපත් වුණේ. මම ආනාපාන සති භාවනාව කරගෙන ගියා. මට ඒ ඒ වෙනකොට ආශ්වාස ප්‍රාශ්වාස රැලි දෙකේ වෙනසයි ඒක මේ වෙනස් අනුයි දැනගන්න පුළුවන් වුණා. මේක ආශ්වාසය මේක ප්‍රාශ්වාසය කියලා. එතකොට එදා භාවනා උදේ කාලේදී කරේ දින මේ එක හදිසියේ මට භාවනාවෙන් මිදෙන්න සිද්ධ වුණා. එතකොට මම අරිනවත් එක්කම ඉදිරියේ තියෙන රූපයක් හිතෙන්දි මම නාම රූප මේ මේ නාමයයි රූපයයි කියලා ආශ්වාස ප්‍රාශ්වාස රැලි දෙක ගැන බල බල ඉඳියේ. ඉදිරියේ තියෙන රූපයක් රූපේ ධාතු අතර ඉසිරිලා යනවද? මේක සිහින් වෙලා ඉසිරිලා ගියා. උඩ මට වැටුණා මේ රූපේ ඉසිරිලා ගියා. මම මේක අඳුනාගෙන හිටියේ නාමය කියලා. ඒක නිවැරදි. අන්තිම වාක්‍යය වුණේ නැහැ මට. මේ විසිරිලා ගියේ රූපය කියලා මට ඉස්සරහටම අවබෝධ වුණා. ළඟට මම මේක ගැන තේරුම් අරගෙන හිටියේ නාමයෙන්. එතකොට ඒ රූපය කියලා කියන්නේ මොකද්ද මේ අපි සාමාන්‍ය විවහාරයෙන් කියනවනම් මොකක්ද මොකද්ද? ඈ? ධාතු අතරින් සකස් වූ දෙයක් කියන්නේ. මොකද්ද ඒ? හිතට ගත් එකක්ද පෙනිච්ච එකක්ද ඇහිච්ච එකක්ද ඒ වෙලේ පෙනුණා ඒ ගැන මං හිත හිතා හිටිය දෙයක් නෑ මට සුද්ධ කර දෙන්න ඒක හිතටද පෙන්නේ ඇහැටද පෙන්නේ කනට ඇහුණද මොකද්ද දැක්කේ ඔය මල් පොච්චිය ස්වාමීනි. ඒක කිව්වනම් ඔය ප්‍රශ්නේ නෑ. ඒක අනිවාර්යයෙන්ම බිගම් මැටිනේ. රූප. ඉතින් ඒක දිහා බලනකොට එක සිද්ධ. ඊට පස්සේ කැඩි කැඩි යන්නේ ඒක වෙන්නේ එකක්. ඒ ඒ චිත්තක්ෂණ ඒක වෙන්නේ. ඒක දිහා බලන ඉන්නකොට අර තිබුණු හිතේ තිබුණු මේ ස්වභාවය නිසා අනිකන් ඇස නිලංකාර වෙනවා බොඳ වෙනවා වගේ සමාහලට මේ බලනින්දදී බිඳි බිඳි යනවා ඒක ඉතින් ඉස්සලා ඝන සංඥාව තිබුණා ඒක ඝණයක් වගේ පස්සේ මේක විසිරී යනවා දැක්කා පළවෙනි එක නෙමෙයි මේක ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ ඔක්කොම මොනවද මේ නාම ධර්ම වල වෙනස්කම්. ඒ නිසා මෙතෙන් මේ වෙන සිද්ධිය මූල ධර්ම වලින් කතා කරොත් මට විස්තර කරන්න බෑ. සිද්ධිය මට උනේ මම මල් පෝච්චියක් දැක්කා. ආ එහෙමනම් දැකපු මල් පෝච්චිය. මේ බිංගංගඩි කැලේ රූපේ මේක වෙන එකක් නෙවෙයි ඒක මල් පෝච්චියමයි කියලා දැනගන්න ගතියක් තියෙනවානේ. ඒක නාම. ඊයේ තමයි ස්වාමීන් වහන්සේ. යාම මේ රූපේ තමයි පිළිගන්නේ. මේක ගැන දැනගෙන හිටියේ මේ නාමය කියලා තමයි ඒ වගේ අපි පටන් ගන්නකොට 100 100ක් සුද්ධට පටන් ගන්නවා. නමුත් මේක නිතර වෙන්න ඕනේ. වෙනකොට වෙනකොට ඒ ඍජු වීමක් වෙනවා. චපල ක්‍රමයට පටන් ගන්නනේ වංක ක්‍රමයට පටන් අරගන්නේ. නැවත නැවත කරනකොට ඒකේ ඍජු ගතියක්, සරල ගතියක්, ඒ වෙලාවෙම දකින්න ගතියක් එන්න පටන් ගන්නවා. දැන් අපි එමනම් මෙතනලා වෙලා ගන්නවා 3 වෙනකන් සක්මන් භාවනා සඳහා අපි තුනට රැස් වෙනවා මේ පරියන්කයක් සඳහා.